පින්නතුනි අද ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන අපේ අනුරාධපුරයේ විශේෂ පූජාවක් පැවැත්වුවා සලපතල මළුව දෝවණය කරලා සුවඳ පැන් ඉහලා දස දිසාවෙම පහළ වුණු සර්වඥන් වහන්සේලා ආරමුණු කරමින් ගරු භාණ්ඩ සහිත පූජාවක් කළා. දස දිග් භාගයෙන්ම පැමිණෙන උවදුරු දුරු වෙලා රට ශාසනය සුරක්ෂිත වෙන්න කියන අදිෂ්ඨානය සහ මහජනතාවටත් රටටත් ආශිර්වාද කරමි. එහි දෙවැනි පින්කම අපි කරන්නට යොදාගෙන තිබුණේ මහියංගනේ මේ ජුනි මාසේ 30 සහ ජූලි මාසේ පළවෙනිදා තමයි දින හැටියට අපි යොදාගෙන තිබුණේ ධර්ම යාත්‍රා ගෲප් එකෙත් ඒ බව දැනුවත් කළා. නමුත් රටේ පවතින වාතාවරණයත් එක්කලා මේ තෙල් අර්බුදයත් එක්ක බොහෝ දිනාට ඒ පූජාවට සහභාගී වීමේ ගැටලුවක් පවතිනවා. ඉතින් ඒ නිසා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම් මැතිතුමත් සමග සාකච්ඡා කරලා ඒ වගේම ධර්ම යාත්‍රා ගෲප් එකේ තරුණ දරුවෝ සමගත් කතා බහ කරලා අපි තීරණය කළා ඒ දිනයට පූජාව සිදු නොකොට පොඩ්ඩක් රටේ తত্ত্বය යහපත් පැත්තට හැරුණාම ඒ කියන්නේ රටට ආශිර්වාද කරලා මේ වෙලාවේ කළ යුතු උනත් පිරිසට ඒක රාශී වීමේ තියෙන ගැටලු සම්බාධකත් එක්ක ප්‍රධාන වශයෙන් ඒ දිනේ වෙනස් කරගන්නට සුදුසුයි කියන බව ඉතින් නමුත් අපි කවදද ඒක පවත්වන්නේ කියලා තාම හරියටම තීරණය කරලා නැහැ. දැනට ජූනි 30 සහ ජූලි 1 වෙනිදා දවස් දෙකේ මහියංගනේ දස සර්වඥ පූජාව කෙරෙන්නේ නැහැ කියන බව පමණක් සියලු දෙනා දැනුවත් වෙන්න කවදද කෙරෙන්නේ කියන බව අපි ඉදිරියේදී සියලු දෙනාට දැනුවත් කරනවා. එතකොට මේ පූජාව සඳහා දෙවෙනි කාරණේ තමයි මේ පූජාව සඳහා ද්‍රව්‍ය ආදිය බාර ගන්න පින්නතුන් ඒ අය දැම්ම තියා බාරගෙන ඒවා මිලදීගෙන අපට ලැබෙන්න සලස්වන්න හෝ නැත්නම් Taman ළඟ හෝ තියාගන්න මොකද එන්න එන්න සියල්ලක්ම මිල ගණන් දෙතුන් ගුණෙන් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි මහියංගනේ පූජාවට පමණක් නෙමෙයි කතරගම කිරිවිහෙර අභියස කරන ඒ පූජාවටත් එක්කම ඒ පූජා දෙකටම අවශ්‍ය සෑම දෙයක්ම එක පූජාවකට අපි 10 බැගින් ගන්න. ඒතකොට පූජා දෙකටම අපි හැම දෙයකින්ම 20 බැගින් මේ වෙනකොට සම්පාදනය කරගනිමින් පවතින්නේ. ඒකට හේතුව තමයි අපට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට මිල ගණන් වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා දැම්ම දැම්මම පුළුවන් හැටියට අපි මේ ද්‍රව්‍ය ටික එක රාශී කරගන්නට බලාපොරොත්තු වෙනවා. පින්කම් දෙක පවත්වන්නේ කවද්ද කියන බව ඉදිරියේදී හැමදෙනාටම දැනුවත් කරනවා. ওই කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් සිහිපත් කරන්නට අවශ්‍ය වුනේ. එහෙමනම් අපි සුපුරුදු පරිදි අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.